ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා ආශිර්වාද දෙලා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්ති ඉදප්පච්චයා උපාදානන්ති इति පුත්තේන සතාං ආනන්ද අත්ති තිස්ස වචනියං කීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පාඩය අත් වශයෙන් මේ ඊයේ ධර්මදේශනාවට මාතුකා පාඩේ වශයෙන් ඉදිරිපත් කරගත්තා නමුත් ඒ සඳහන් වෙන විදිහට උපාදාන පුරුක නැත්නම් උපාදාන කියන පර්වය ගෙවම් කරගෙන ඉදිරියට තෘෂ්ණාව කියන තැනට අපිට සම්පූර්ණ වශයෙන්ම ඊයේ දවසේ ය아가න්න බැරි වෙච්ච නිසා ඒ පාඩේම නැවත පුනරුච්චාරණයකට යෙදුනා. ඒකෙන් සඳහන් වෙන්නේ සර්වජන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවා ආනන්ද මේසා වූ මේ උපාදානයට අදාළ හේතුවක් තියනවාදයි යම් කිසි කෙනෙක් ආණ්ඩ යෙදුනොත් ඒකට ඔව් කියලා කියන්නේ කියලා ආස්තිකත්වයෙන් උත්තර දෙන්නේ කියලා. ඊට පස්සේ දරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා කිම්පච්චා උපාදානති ඉති ඉති චේ වදෙය්‍ය තණ්හාපච්චා උපාදානಂತಿ ඉච්ඡස්ස වචනිය. ඉතින් ඒක ඒ ආස්තික උත්තරය අනුව උනන්දු වෙච්ච කෙනෙක් අහනවා නම් මේ උපාදානය කුමක් ප්‍රත්‍ය කරගෙන ඇත්තේදයි මෙවැනි ප්‍රශ්නයක් නැගුවොත් තෘෂ්ණාව උපාදාන කරගෙනයි තෘෂ්ණාව ප්‍රත්‍ය කරගෙනයි උපාදානය ඇති වෙන්නේ කියලා මේක තමයි ඒකට දෙන්න තියෙන උත්තරේ නැත්තම් ප්‍රතිවචනය කියන එකයි සරුවචනාංශගේ ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ උගන්වන පාඩම. ඉතින් මේක අපි ඊයේත් මතක් කරගත්ත විදිහට මේ පටිච්චසමුපාදයේ පිළිබඳ ද්වාදශාකාරයට විවෘත වෙච්ච මේ වගේ පිරිස් බොහෝ දෙනා දන්න කාරණාවක් තෘෂ්ණාව තමයි ලාවට අල්ලගන්න එක උපාදානය තමයි දැඩි කොට අල්ලගන්නේ. තෘෂ්ණාව මල්ලි නම් උපාදානයේ අයියා වගේ දැඩි කොට අල්ලා ගැනීමක් කරනවා. ඉතින් මේ දැඩි කොට අල්ලාගත්ත දේ තමයි භවය නිර්ණය කරන්නේ, භවය තීරණය කරන්නේ, භවය විනිශ්චය කරන්නේ. නමුත් ඒ දැඩි කොට අල්ලා ගැනීමට හේතු වෙන තෘෂ්ණාව බොහොම සජීවී කෘත්‍යයක්, බොහොම සජීවී භූමිකාවක් එහිලා රඟපානවා. ඒක නිකන් නිදර්ශනයකට කිව්වොත් අපි බොරුව කියන එක අපි දන්නවා අපාගාමී අකුසල කර්මයක් කියලා. නමුත් අතිශෝක්තිය බොරුවගේ මල්ලි බව හොඟ දෙන්නේ දන්නේ අතිශෝක්තියට ගිහිල්ලා කියාන කියන යනකොට පුංචි බොරුවක් විශාල වචන ගහනකින් කිව්වහම අර මනුස්සයා 100ට 200ක් කනවා. කෑවට පස්සේ බොරුවකින් කරනවට වැඩි අපරාධයක් අතිශෝක්තියෙන් සිද්ධ වෙනවා. ඒක නිසා එදිනදා කතාවේදී සම්පප්පලාපවල කිසිම කෙනෙක් කවදාකවත් දන්නේ ඇත්ත ඇති ඇතින් කියන්නේ. ඒක අනිවාර්යයෙන්ම අතිශෝක්තියට දානවා. අතිශෝක්තිය දැම්මේ නැත්නම් අහන්න දෙයක්වත් නෑ ඇත්තටම කියනවා. ඔය පතර තියෙන දේවල් මොනවත් කියන්න දෙයක් නෑ. අර මිනිසුන්ගේ ආලවට්ටමයි, අර මිනිසුන්ගේ පලිප්පුවයි විතරයි තියෙන්නේ ඔකේ. විද්‍ය වෙච්ච තැන කියලා බැලුවොත් මොකුත් නෑ. ඉතින් අතිශෝක්තිය විකුණනවා. නමුත් බොරුව කියලා නෙවෙයි විකුණන්නේ බොරුවගේ මල්ලි. නමුත් බොරුවකින් සිදුනට වැඩි අපරාධයක් වටවලල් යෑමේ සිද්ධ කරනවා. ඒ වගේ තමයි මේ උපාදාන සහ තෘෂ්ණා කියන දෙකේ මේ තණ්හාව තමයි මේ මුළු ජීවිතේම අපි ගෙනියන්න අපි උනන්දු කරවන දේ. අපිව ඔද ගන්නවන දේ. අපිව තල්ලු කරන දේ. ඒ නිසා තණ්හාව නැති මේ ජීවිතේ උම්මලකට නැති මාළුවක් වගේ. කස ගැස්මක් නැහැ නිකන් ඔහේ කනවට කන්න පුළුවන් ආහාරක් පිදුරු කනවා වගේ. ඉතින් ඒ නිසා හැම වෙලාවෙදී මේකට තණ්හාව පොඩ්ඩක් මුසු කරගත්තාම අරකේ රස මුසුවක් තියෙනවා. අජිනමොටෝ දැම්මා වගේ රස කට ගැස්මක් එනවා. ඉතින් ඒ නිසා හැම තැනකදීම මේ තෘෂ්ණා මුසු කර ගැනීම පොහසත් පොහසත් ඇත්ත පුළු පුළුවන් තරම් කරගන්නවා. බැරි ඇත්තෝ ඉතින් ඒවට මේ ප්‍රතිනිධි හොයාගෙන උපක්‍රම මාර්ගයෙන් තමයි කරන්නේ. ඉතින් ඒක නිසා මේ තෘෂ්ණාව පාදානේ භාවය ඇති කරාට තෘෂ්ණාව තමයි දුකට හේතු වශයෙන් ਸਰවඥාන්සේ දෙවෙනි සත්‍ය විදියට පෙන්ලා තියෙන්නේ. දුක දුකට හේතුව කියන තැන තනි පිඩු කරලා ඒකකයක් වශයෙන් පෙන්වන්නේ තෘෂ්ණාව. ඉතින් ඒක නිසා මේ තෘෂ්ණාව කියන එක සංසාරය පිළිබඳව බය ඒ වගේම ධර්මයේ පිළිබඳව යම් ඥානයක් ඇති කෙනෙක් හැම වෙලාවෙදීම ප්‍රධාන වැඩිකාරය විදිහට නම් කරන්නේ. මේ නඩුවේ ප්‍රධාන විත්තිකාරය තෘෂ්ණා විදිහට නම් කරන්නේ. ඒක නිසා මේ තෘෂ්ණා පිළිබඳව තියෙන්නේ අපුලක්. තෘෂ්ණාව කියන එක නැති කළ යුතු විනාශ කළ යුතු දුරු කළ යුතු ධර්මයක් විදිහටයි බෞද්ධයා බොහෝ විට සලකන්නේ. නමුත් සර්වජන් වහන්සේ බොහෝම ප්‍රායෝගිකව පෙන්ලා දෙනවා මේ තෘෂ්ණාව පිළිබඳ හොඳ දැනුමකින්තරෝ තෘෂ්ණාව දුරු කරන්න බෑ. ඒ නිසා තෘෂ්ණාව පිළිබඳව නරක අදහසෙන් අපුලෙන් එහෙම නැත්නම් ඒක එකට ද්වේෂයෙන් තරහෙන් කවදාකවත් තෘෂ්ණාව දුරු කරන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් ඇත්ත වශයෙන්ම ඒ තෘෂ්ණාව දුරු කිරීම මාර්ගයෙන් දුක දුරු කිරීමට යට සෑහෙන වේලාවක් ගන්න වෙනවා තෘෂ්ණාව කෙනෙක් අඳුරගන්න. සතුට අඳුර ගැනීමකින් තොරව සතුටට පහර දෙන්නේ හැම මෝඩ යුද උපකරණ. හොඳ යුද ශිල්පයේදී ගොඩාක් වෙලා ගන්න සතුට ප්‍රමාණ කරන්න. සතුට ප්‍රමාණ කරන්නේ නැතුව යෑම ඊළඟට කෑමක්. ඒ නිසා මේ රහසොත්තු සේවය සතුට ප්‍රමාණ කරන එක අත්‍යවශ්‍යයි ඉතින් මේ කාත්ත කියලා මතාණියෝගය කියලා කියන්නේ එන්නේ මේ පාඩම දන්නේ නැති කට්ටිය මේ ආත්මයේ ක්‍රමතයකටපත් කිරීමෙන් තෘෂ්ණාව දුරිම දුරු කිරීමෙන් උත්තරය හොයනවා. හොයන්න බෑ. දෙක තමයි කාමසුකල්ලි කාණියෝගේ තෘෂ්ණාව හදාරන මට්ටම ඉක්මවලා තෘෂ්ණාව රසාස්වාද කරන මට්ටමට ගියම ඒත් අහු වෙනවා. ඒ නිසා මේ තෘෂ්ණාව සම්බන්ධව වැරදි ක්‍රම දෙකක් තියෙනවා. ගොඩින්ම තෘෂ්ණාව දුරවන් කරලා ඒකට වෛර කරලා අත්ති කිලමතාන යෝගයේ කියන ආත්මීය ක්‍රමතේකටපත් කිරීම ක්ලාන්ත බවටපත් කිරීම වදදීම දෙවෙනි එක තමයි උනට වැඩි තෘෂ්ණාව අල්ලබදාගෙන කාමය කාමසුඛේ එළී ගැනීම ඒකම කරන්න බෑ ඒ නිසා අපිට තෘෂ්ණාව යම් ප්‍රමාණයක් හදාරයි හදාරීම සාමාන්‍ය බෞද්ධයෙකුට වඩා භාවනා කරන යෝගාවචරයෙකුට බොහොම අදාළයි. බොහොම ආසන්නයි. ඒක නිසා පසුගිය දවස් ටිකේ අපි Nissan වනේ රිට්‍රීට් කරනකොට නිබ්බේධික සූත්‍රය කියලා බොහොම වටිනා සූත්‍රයක් ඉදිරියෙන් තියාගත්තා. ඒ සූත්‍රය ਸਰවචන් වහන්සේගේ දේශනාවල අංගුත්තර නිකායේ චක්ක නිපාතේ සඳහන් වෙනවා. ඒකදී ਸਰවචන් වහන්සේ නිබ්බේධික කියන එක අදහස් කරන්නේ නිර්වේදේ කියන එක නැත්නම් නිවන නැත්නම් යථාභෝධය කියන එකයි ඒ සඳහා මාත්‍රිකා හයක් යෝජනා කරනවා නිවන කැමැති අය මනාකොට උගත යුතු දත යුතු හදෑරිය යුතු පරිචය ලබාගත යුතු වශීභාවය ලබාගත යුතු මාත්‍රිකා හයක් ඉස්ලාම් සඳහන් වෙන්නේ කාමයේ මිතුරුස්නාවටම කියන නම තමයි කාමය ලෝභය ආසාව රුචිය දෙමෙහිලුම සමාන වචන ඒ නිසා කාමයෙන් කාමයේ කියලා කියන්නේ දුක ඇති කරන හේතුව දුක ඇති කරන හේතුවෙන් ගැලවෙන්න දුක පිළිබඳව හොඳ අවබෝධයක් අවශ්‍යයි ඒ නිසා කාමාභික්ක විවේදිතප්පා කියලා තමයි ඒක පටන් ගන්න මහණෙනි මේ කාමයේ කියන එක දත යුක්තක් ඒක දුරු කරන්න ඉස්සලා ඒක පිළිබඳ හැදෑරීමක් අවශ්‍යයි අපි සාමාන්‍ය ජීවිතයක් ගත්තොත් ඒ කියන්නේ පුහුණුවක් නැති පෙර උපදේශන ලැබපු පෘථග්ජන ජීවිතයක් ගත්තොත් ඒක කාම මිත්‍යාචාරයේ විදිහට ආචාර ධර්ම විදිහට සමාජ මට්ටමේ බලපාලා සමාජ ප්‍රශ්න ඇති කරනවා. යම් කෙනෙක් සීල ශික්ෂාව ගරු කරලා සීලයේ සමාදන් වෙලා ඒක කාම මිත්‍යාචාරයේ හැදිච්ච මිනිසෙකුට ගැලපෙන්නේ නැහැ කියන එක තේරුම් ගත්තොත් එයාට කාය වචන හික්මීම මට්ටමේ වීතික්කම මට්ටමේ කියන කාම මිත්‍යාචාරයෙන් ගොඩේන්න පුළුවන්කමක් තියෙනවා. ඒ මිනිස්සේ ඒ සමාජයට සාන්තියක් පාඩපත් වෙනවා. සමාජයට ආරක්ෂාවක් ලබා දෙන්න පාඩපත් වෙනවා. නමුත් ඒ පුද්ගලයාට කාම ඡන්දය තාමත් තියෙනවා. ඒ පුද්ගලයා කාම මිත්‍යාචාරයට නොපෙළඹුණාට විවේක ස්ථානයකට ගිහාම Tamanට හිතා ගන්න බැරි තරම් Tamanට නොතරම් වෙන තරමට මායින් කර ගන්න බැරි තරමට කාම ඡන්දය ඉන්නේ තියෙනවා. එතන කාම මිත්‍යාචාරයේ බාහිරේ ක්‍රියාත්මකයි දෙවෙනෙකුට දකින්න පුළුවන්. ඉක්මන ඩෝටික කාලෙදී. තම කාම කාම ඡන්දය දෙවෙනෙකුට දකින්න බෑ. හැබැයි ඒ පුද්ගලයා බණ අහලා පුරුදු කෙනෙක් නම් Tamanට දැක ගන්න පුළුවන්. මගේ හිත දැන් ආතුර වෙලා තියෙන්නේ කාම මිත්‍යාචාර වලින්නේ ආචාර මට්ටමට උල්ලංඝනය වෙලා නැහැ. විතික්‍රමණය වෙලා නැහැ. නමුත් මගේ ස්කන්ධ මගේ විඤ්ඤාණය පැවැත්ම තුල නැත්නම් මේ විඥාන ස්රෝතය තුල දැන් වැඩියම වැඩ කරන කාමච්ඡන්දය කියලා තේරෙනවා. එතකොට ඒක අකුසල් වලට අපි කියන්නේ පරිඋත්ථාන අකුසල් කියලා. නැගී හිටලා තියෙනව නව ක්‍රියාත්මක වෙලා නැහැ. නැගී හිටලා ක්‍රියාත්මක වෙන තැන තමයි කාම මිත්‍යාචාරය කියන්නේ. නැගී හිටලා ක්‍රියාත්මක නොවන තැන තමයි කාමච්ඡන්දය කියන්නේ. ඉතින් මේ කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙලා නැත්නම් සීල ශික්ෂාව සමාදන් වෙලා යම් කිසි කෙනෙක් අනුපූර්ව ක්‍රමයට සමාධි ශික්ෂාවට ගියාම ඉස්සෙල්ලාම හැප්පෙන්නේ කාමච්ඡන්දේ. හැප්පුණාට පස්සේ ඒ පුද්ගලයා එතන සෑහෙන පසුබෑමකට ලැජ්ජිත තත්වයකටපත් වෙනවා. කොච්චර කාම මිත්‍යාචාරයෙන් වැළකුණත් කාමච්ඡන්දේ කිසියම් විලිලැජ්ජාවක් නැතුව අර හිතේ නිසිසේ සැරිසරනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා උපක්‍රම වලින් ප්‍රයෝග වලින් නැත්තම් කියනවා සමත භාවනාවකින් සමත උපක්‍රමයකින් කාමච්ඡන්දය යටපත් කරයි කියලා කියනවා. తాවකාලිකව හරි ඊට පස්සේ කාමරාග අනුසය යට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ කාමරාග අනුසය ක්‍රියාත්මක වෙන බව වෙන්කොට දැනගන්න පුළුවන් වෙන්නේ කාමච්ඡන්දයෙන් දුරවන් වෙච්ච කාමච්ඡන්දේ කියන තිරේ අයින් කරගත්ත කෙනාට තමයි ඒ කාමරාග අනුසය දක ගන්න පුළුවන් වෙන්නේ ඒ කාමරාග අනුසය බැලූ බැල්මට ඒ සමාජ උද්ඝෝෂණ ඇති කරන්නේ උල්ලංඝන ඇති කරන්නේ සමාජ නීති පද්ධති කඩන්නේ විචක්‍රමණි වෙන්නේ නැහැ ඒ විතරක් නෙවෙයි සමහර විටක ඒ කාම රාග අනුසය තියෙන කෙනාට මේ කාම ඡන්දේ වගේ Taman තුල කාම රාග අනුසය තියෙනවා මේක කාමයේ කියලා තේරුම් ගන්නත් බැරි වෙන ඉඩ තියෙනවා කාමරාග අනුසය වැඩ කරන්නේ වංචනික ස්වරූපයෙන්. ෂට ස්වරූපයෙන්, මායාකාරී ස්වරූපයෙන්. ඒක සමහර ද්වේෂයක් විදිහට පේන්නත් ඉඩ තියෙනවා. එනතෙක මෝහයක් විදිහට වැඩ කරන්නත් ඉඩ තියෙනවා. ඒකට ප්‍රඥාවක් විදිහට වැඩ කරන්නත් ඉඩ තියෙනවා. ඒ පුද්ගලයා සමහර විටක ඒ කාමරාග අනුසයම මේ මේ විදිහට පටලවා ගන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් එවැනි බලමුළු තුනකින් අපිට පහර දෙන මේ සතුරා කාම ඡන්ද මට්ටමින් නැත කරගත්තොත් ඇති නැත්නම් කාම මිත්‍යාචාර මට්ටමින් නැත කරගත්තොත් ඇති කියලා කියන්නේ ওই සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සර ඉන්දියාවේ තිබුණ තත්ත්වයට ගෙනියන්න හදන. සර්වඥාන්සේ මේක මට්ටම් තුනකින් පෙන්නනවා. වීතික්‍රම මට්ටම, පරිඋත්ථාන මට්ටම, අනුසය මට්ටම කියලා. ඒ නිසා කෙනෙක් අඩු ගානේ අසුවිරෝ ඥානයක්වත් තියෙන්න ඕනේ. ඔය කාමයේ කියන එක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. නිකන් අයිස් කැලක් වතුර දාපුවම වතුරේ උඩ එන කැලලකුත් තියෙනවා අයිස් වල. පුත් වැඩි හරිය තියෙන යට. අර උඩ වෙන උඩ තියෙන අයිස් කැලල 10න් 1යි කියලායි අපිට භෞතික විද්‍යාව උගන්වන්නේ. යඩ තියෙන 10න් 9 තියෙන උඩුකර දරපම නිසා තමයි උඩ තියෙන 10න් 1 නිතරම පාවෙන්නේ. ඒ කැලල කඩලා දැම්මොත් ඉතුරු ප්‍රමාණයෙන් 10න් 1ක් ආයුස්සනවා. ඒ නිසා යට කොච්චර කැඩුවත් තියෙන යම් ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් 10 එකක් ඔලු උස්සලා තියෙනවා. 10න් 9ක් යට තියෙනවා. ඉතින් මේ 10න් එක වගේ තමයි කාමීත්‍යචාරය. ඒක අයින් කරුවට ඒක මැකුවට යට තියෙනක උච්ච හරි උඩුකුරු තරමක් මාර්ගයේ ඇති කරනවා. ඒ නිසා සමාජ විද්‍යාඥයා පරිඋත්තරන් කෙලස් ගැන කතා කරන්නේ. එයා කතා කරන්නේ කාමීත්‍යචාර ගැන විතරයි. ඔය හිතනවා ඉතින් කරන්න පුළුවන් කියලා සමාජයේ වෙනසක් කතාවක් කරන්න බෑ. මොකද ඒක අයින් කරන්න අයින් කරන්න යටින් උඩට උඩුකුරු තරපම මාර්ගේ ඊසෝසෝන. නමුත් ඒකේ අනිත් පැත්ත ප්‍රකාශයක් කරනවා නම් කාම මිත්‍යාචාරය පිළිබඳ දැනගෙන කාම මිත්‍යාචාරය කියන එක කීකරු කරගන්නේ නැතුව කවදාකවත් අර වතුර යට තියෙන කාමේ දැක ගන්නත් බෑ. ඒ නිසා ඒක කීකරු කළ යුතුයි. නමුත් හොඳට මතක තියාගන්න ඕනේ ඒක මුළු සටනේ 10න් එකයි. නමුත් කාම ලෝකේ ජීවත් වෙන අපි දන්නවා මේ 10න් එක ආණ්ඩු මට්ටු කරගන්න අපිට කොච්චර අමාරුද කියලා. කොච්චරක්නම් මේ කාමයේ අපිට වට කරලා පහර දෙනවද? ඒක කවදා හරි තේරෙන්නේ ඒ කාමයට කඹරන කන් නෙවෙයි. කාමයට පහඳින කන් නෙවෙයි. කාමයේ හොයාගෙන යන කන් නෙවෙයි. කවදා හෝ ඒ කාමයේ තියෙන ආධිනව දැකලා අයින් කරන්න හදපු දවසේ තේරෙන්න පටන් ගන්නවා එළවෙලව පහර දෙන හැටි. ඒක පුදුමාකාර විදිහට මේ පාර දෙන්න පටන් ගත්තාම සීදිවනසා ගන්න පෙළඹුණාට බය වෙන්න එපා. යම් කෙනෙක් දැඩිව ඒ කාම ඡන්දය අයින් කිරීම සඳහා කටයුතු කරනකොට ඒක පහර දෙන හැටි දකිනකොට Tamanට ඇති වෙන ඉච්ඡා බංගත්වය Tamanට ඇති වෙන ඒ තරම් නොවන කෙලෙස් කඳ දිහා බලනකොට ඒක සාධාරණයි ඔය කොච්චර කරුවක්වත් නම් මේක නැති කරන්න බෑ කියලා හිතන එක බව සාධාරණයි සර්වචනසේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා සමස්ත මානව වර්ගයාම හිටියොත් නොතන. කවදාකවත් මේ කාමේ නැති කරන්න බෑ. ඒක නැති කරන අපින් manussත්වෙන් ඉක්මවෙච්ච ਸਰබලධාරී දෙයයන් ආශ්‍රය තමයි ඒක කරන්න තියෙන්නේ. අපිට තියෙන්නේ ඔය කාමීච්ඡාචාරයේ දෙයින් දහුවෙන්නේ නැති වෙන්න බේරිලා කටයුතු කරනව ඇර කරන්න බෑ කියලා. නෝ සර්වචන් වහන්සේ ඇත්තටම සර්වචන් වෙන්නත් ඉස්සර වෙලා මේ සිද්ධාර්ථ තාපසව කිං කුසල ගවේෂීව කිං සත්‍ය ගවේෂීව මේක පිළිබඳව සෑහෙන හැදෑරීමක් කරා කරලා ඒ ටික තමයි ඔය බණ කියනවායි කියලා සූත්‍ර දේශනා කරනවායි කියලා ඉදිරිපත් කළා තියෙන්නේ. ඒකේ තියෙනවා මුළු ලෝකෙම තියෙනට වැඩිය මේ කාමයේ පිළිබඳ දැනුම. ඒක නිසා යම් කිසි කෙනෙක් ත්‍රිපිටකය කියවනවා නම් ඔය මොන්නම තැනකටවත් තියෙනට වැඩිය හිතන්නේ නම් මේකේ කාමයේ ගැන වචනේව සඳහන් වෙලා නැති ඒක කාමයේ නැති කරන්නම සමීකරණ ටිකක් ඇති කියලා. ඇත්තටම තියෙන්නේ කාමයේ තියෙන සම්පූර්ණ අලගිය මුලගිය ව්‍යංජන ව්‍යංජන ව්‍යංජන අනුව්‍යංජන ප්‍රත්‍යය තීරම විස්තර කරලා තියෙනවා. ඒක හොඳනම පෙන්නවා මේ නිබ්බේධික සූත්‍රයේ කාමාභික්කවේ වේදිතබ්බා කාමානං නිදාන සම්භව වේදිතබ්බෝ කාමයාගේ හටගන්ම දත යුතුයි. සම්භවේ දත යුතුයි. කාමාන වේමත්තතාව වේදිතබ්බෝ කාමයේ මොන මොන ආකාරයෙන් විවිධාංගීකරණයෙන් අපිට පහර දෙනවද කියලා අපි දැනගන්න ඕනේ. කාමයාගේ විපාක දැනගන්න ඕනේ. නිරෝධය දක්වන්න ඕනේ. නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දක්වන්න ඕනේ. ඒක නිසා ඒ කාමයේ පිළිබඳ හැදෑරීම අනිවාර්ය වෙනවා කාමයේ මුලින් උපදා ගැනීමට. අනේ ඒ විදිහට බලනකොට සර්වචනanse සඳහන් කරන්නේ කාමයේ කියලා මේ චක්කු විඤ්ඤය රූප සෝත විඤ්ඤය සද්ද, ගාහන විඤ්ඤය ගන්ධ, ජීවහ විඤ්ඤය රස, කායප කාය විඤ්ඤය පොට්ටබ්බ කියන මේ අය තමයි කාම ගුණ වශයෙන් සඳහන් කරන්නේ. ඒකල ਸਰවචනන්සේ සඳහන් කරනවා පෘථග්ජන ලෝකයා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන දෙකට කාමයේ කියලා සඳහන් කරාට ආර්ය විනේය වට කියන්නේ කාම ගුණ කියන්නේ කාමයේ ඇති කිරීමට හේතු වෙන ගොරෝසු දේවල් මිස මෙව්වා නෙවෙයි කාමයේ කියන්නේ. ඒ නිසා ආර්ය විනයේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා හරුවචනාංශයේ අර්ථ නිරූපණයක් දෙනවා. Tamange සංකල්ප වලට තියෙන රාගයමයි කාමයේ කියලා කියන්නේ බාහිර එකක් නෙවෙයි. ඒ නිසා ඒ නිබ්බේධික සූත්‍රය බොහෝම ලස්සන ගාතාවක් සඳහන් වෙලා තිනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නතේ කාමායානි චිත්‍රානි ලෝකේ මහයි මිනිස්සෙකුට පුරුෂයෙකුට කාම වෙන්නේ තමන්ගේම සංකල්ප නැත්තම් තමන්ගේ රුචර්ජකම් නතේ කාමායානි චිත්‍රානි ලෝකේ ලෝකේ තියෙන විචිත්‍ර රූපවත් ලෝකේ තියෙන විචිත්‍ර සද්දවත් ලෝකේ තියෙන විචිත්‍ර ගඳවත් රසවත් පහසවත් නෙවෙයි කාම වෙන්නේ කාම වෙන්නේ තමන්ගේම තියෙන රුචර්ජකම් පුරුෂයන් කප්පරාගෝ පුරුෂස්ස කාම නැවතත් ඒකම පුනරුච්චාරණය කරනවා පුරුෂයෙකුට මිනිසෙකුට කාම විනේ තමන්ගේම රුචි අසුකම් ටික. තමන්ගේම ඇදහිල්ල. තමන්ම බාහිරගත සංකල්ප. තිත්තේව චිත්‍රානි තත්තේව ලෝකේ. ওই ලෝකයේ තියෙන විචිත්‍ර ගතිය හැම තිබිච්චාවයි. අතෙත්ත දීරෝ විනේති ඡන්දා. දීර පුරුෂයා මෝඩයානම් පිටු ලෝකේ තියෙන කාමේ නැතිකරන්න මේ ගෑනු ළමයින්ට දිග ගවුම් අඳින්න හදනවා. එහෙම නැත්නම් කාම රූප නැති කරන්න හදනවා. එහෙම නැත්නම් ඒ බාහිර ලෝකෙ මට්ටම් කරන්න හදනවා. ඒක මෝඩයාගේ වැඩක්. ධීර පුරුෂයා කියන්නේ අතිත්ත ධීරෝ විනේති චන්දන් තමන්ගේ කාම ඡන්දේ නැති කරන්න උත්සාහ කරනවා. ඒකවල ලෝකෙ කොච්චර කාම කෝප දේවල් තිබුණත් කාම කෝප දේවල් තිබුණත් ඒ පුද්ගලයා කිපෙන්නේ නැහැ. එමස කෝපය වෙන්නේ නැහැ. එතනයි ප්‍රශ්නේ විසඳෙන්නේ. මොකද මේ කාමයේ මට්ටම් තුනේ ඔය කාම මිත්‍යාචාරයේ කියන ගොරෝසු ටික විතරයි ওই බාහිර වස්තුත් එක්ක ගැටුම තියෙන්නේ. කාම ඡන්දයට හෝ කාම රාග අනුසයට තමන්ගේම සංකල්ප ටිකක් තියෙනවා. ඒක නිසා තමන් යම් කිසි වෙලාවක කාම ගුණයන් නැති තැනකට ගියාම බොහෝම සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ තියෙනවා. හරිසෝක් ඕන කෙනෙකුට පේනවා බොහෝම හැදිච්ච කෙනෙක් කියලා. ඉතින් යම් දවසක ඒ කාම ගුණයන් තියෙන තැනකට ගිය ගමන් තරම් නොවන විදිහට අර සීමාවල් මරියාදාවල් කඩාගෙන ගිහිල්ලා කාම භෝගී වෙන්න ඉඩ තියෙනවා. කාම අපරාධ වලට පිළිපෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඒ බාහිර ලෝකයේ විචිත්‍රත්වේ නැති කරන්න හදන මේ සුචරිතවාදීගේ කාමයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ උපාසාත්මකව hina වෙනවත් නෙවෙයි නොවෙන්නෙත් නොවේ. උන්වහන්සේ මොළයේදී කට්ටියට සඳහන් කරලා තියෙනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මිනිස්සුන්ට කාමයේ වෙන්නේ තමන්ගේම සංකල්ප. එහෙමනම් සම්මිච්ඡා දිට්ඨිය ඉන්න කෙනාට තියෙන මිච්ඡා සංකල්ප ටිකක් තියෙනවානේ. කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප කියලා ඒ සංකල්පවල වෙනසක්, හැබෑ වෙනසක්. ඇති වෙන ස්ථිර වෙනසක්. ඇති නොවන තාක්කල් ඒ පුද්ගලයා තුළ බාහිරේ එයා කාමභෝගී පුද්ගලයේද නැද්ද කියන එක නිකන් අර බෝධිලිමා පරිසරයට අනුව පාට වෙනස් කර ගන්නවා වගේ වැඩක් විතරයි. ඇත්ත වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිසා සරුවචන් වහන්සේ මේ කාමයේ පිළිබඳව දත යුතුයි ඉගෙනගත යුතුයි ඔය හිතන විදිහට බාහිරේ දේවල් වෙනස් කරලා ඇති කරගන්න එක ස්ථිර වෙනසක් ඇති කරන්නේ නැහැ. නමුත් නැවතත් අවධාරණය කියන්න ඕනේ ඒ පරිසර බාහිරයේ තියෙන සාධක කරුණු වෙනස් නොකර එතනම ඉඳගෙන සටන පටන් ගන්නත් බෑ. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ කාමයේ පිළිමද යම් හැදෑරීමක් කරන්න ඕන අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව කියලා සරුවචන් වහන්සේම ඒ නියෝජිත මේ රෙකමෙන්ඩේෂන් එකක් දෙනවා, රෙකමදාරුවක් දෙනවා. වැඩි පටන් අරගන්න කාමයේ වස්තුන්ගෙන් වෙන්වෙච්ච ශූන්‍යාකාරයකට යන්න නැත්තම් ගහක් මුලට යන්න නැත්තම් රුක මුලයකට යන්න කියලා. එහෙම නොගියින් කාම දනවන කාම ලෝකවල පුරවරවල ඉඳගෙන පුරංගනාවන් පුරවැසියන් එක්ක කවදාකවත් මේ පරිශ්‍රණය කරන්න බෑ. මොකද ඒක කෙනෙකුගේ సంతානය ඇතුළට බහගත්ත දෙයක් නිසා. ඒ නිසා ඒ අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාගාරගත වෙලා එයා භෞතික වශයෙන් කාම මිත්‍යාචාරය අදන් සීපද කැඩීම නොවන ශික්ෂණයක් හිතට ගන්න. අධිෂ්ඨානයක් හිතට ගන්නවා මම මේ විශාල වශයෙන් වෙන පරිසරයට හානි කරන අනුන්ගේ මානසිකත්වයේ කෙලෙසන වර්තමානයත් කෙලෙසන අනාගතයත් කෙලෙසන ඒ කාම මිත්‍යාචාරයෙන් වෙනවා. වෙනුණාට පස්සේ ඒ පුද්ගලයා බණ භාවනාවකට බැලමුණාට පස්සේ අර කාම රාගය කාම මිත්‍යාචාරයෙන් දුරවන් වෙච්ච කාම රාගය ව්‍යාග්‍ර දේනුවක් වගේ තර්ජනය කරගෙන ගොරෝ ගොරෝ පයින්ට පටන් කර ගන්නවා කාම ලෝකේ ඉන්න කෙනාට වඩා. ඒක නිසා මේක හරි ලස්සන නිරීක්ෂණය කළ යුතු දත යුතු කාරණාවක්. ධම්මසංගණි ප්‍රකරණේ මෙහෙම සඳහන් කරලා තියෙනවා කාම ලෝකේ ජීවත් වෙන මනුස්සයාට කාම ලෝකේ ජීවත් වෙන කෙනාට සංසාර ප්‍රධාන වශයෙන් බැඳෙන්නේ තණ්හාව නිසා. ගීගේ අතහරියක් කරන සංසාරයට බැඳෙන්නේ ද්වේෂය නිසා. එයාට ඊට පස්සේ තණ්හා වෙන්නේ නැහැ. මොකද තණ්හාව අකමකා දාලා තියෙන්නේ. ඊට පස්සේ කාම ඡන්දේ මතුවෙනකොට එන කාම ඡන්දේටත් ද්වේෂය ඇති කරනවා. ව්‍යාපාදයටත් ද්වේෂය ඇති කරනවා. ඒ නිසා පැවිද්දන් අතර නඩු තියෙනවා මිසක් ප්‍රේම සම්බන්ධයක් නැහැ. පැවිදි වෙච්ච ගමන් රණ්ඩු තමයි තියෙන්නේ. පේන්නේ ඔය සිවුර ඇතුලේ තියෙන දෙල්ලන් ටික. ඇසුර වැඩිම කා කොට වෙනවා. ඒ වගේම තමයි නිකමට යන්න උපාසිකාරාමයකට ලෝකේ කවදාකවත් නැති ඊර්ෂ්‍යා ක්‍රෝධමාන දැක්කත් ඇයි. ඔය ගී කාම ලෝකේ ඉන්න උපාසකම්මලාගේ එච්චර ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන් තියන්නේ කාමී. ඒක කවුරුත් දන්න දෙයක්. නමුත් යම් කිසි කෙනෙකුට සීලක පිළිතලා කාම මිත්‍යාචාරයේ යම් ප්‍රමාණයකට පාලනය කරගත්ත ගමන් අර නපුරයි සෝසෝන. ද්වේෂය හිසෝසෝනවා. ඒ මිනිස්යාටත් ඒක තේරුම් ගන්න බෑ. ජන විඥාණයට බහුතර ජනතාවට තේරුම් ගන්නත් බෑ. මේ මොකද වුනේ කියලා. ඒක නිසා සාමාන්‍ය අපි හිතමු මෙහෙම යම් කිසි කෙනෙක් මේ බව දැනගෙන නිකන් කැලේට රිංගගත්තා විතරක් නෙමෙයි කාමීත්‍යාචාරය නැති කරන කැලේ රිංගුවා විතරක් නෙවෙයි කිහිල බණක් භාවනාව පටන් ගත්තයි කියලා. දැන් අපි මේ රිට්‍රීට් එකේ මුලදී අපි තේමා වශයෙන් තියාගත්ත විදිහට සතිය පිටවන්න පටන් ගත්තයි කියලා. සතිය පිටවන මොනවද Tamanට දකින්න හම්බෙන්නේ? හැම තැනම නුරුස්නා ගතිය දකින්න හම්බෙනවා. හැම තැනම Taman කෙරේ ද්වේෂය පහළ වෙන්න පටන් ගන්න නැද්දකින් මට ඒක තැනක ඉන්නවත් බෑනේ. ඉඳගත් එක මං නිින්ද යනවනේ. සක්මන් කරනකොට වැනෙන්න පටන් ගන්නවනේ. নানা ආකාර විදිහට Taman පිළිබඳ සුවං විචනය පටන් ගන්නවා. ඒ ගමන් බලනකොට අනිත් ඔක්කොමල කතා කර කර ඉන්නවා. හයියෙන් දොරවල් වහනවා. ඉඳ ගන්නකොට බස බස ගන්නවා. ඒක නිසා අනුන් ගැන විවේචන කවදාකවත් නැතරම් වැටෙනවා. ඊට පස්සේ ඉඳගෙන කල්පනා කරනවා මේක හරියටම රිට්‍රීට් එකක් ඕගනයිස් කරන්න බැරිද? එක්කෙනෙක්වත් වචනයක් කතා කරන්න ඔක්කොම සර්විස් එකක් ගෙනලා සල්ලි දීලා අපි කෙලින්ම මෙච්චර සල්ලි ගන්න දීලා කරන් වැඩිලා හරියට අකුරට නීතියට වැඩ කරන්න බැරිද කියලා මෙන්න මේ සංකල්පන හතර නුරුස්නා ගතිය, ස්වං විවේචනය, අනුන්ගේ දොස් දැකීම සහ සියල්ල අකුරට සිටුවේ යුතුයි කියන මේ සංකල්පන හතර මේ යෝගාවචරයට කිඹුල කනවා වගේ නෙවෙයි කොහිලකට වැරෙනවා වගේ ඉන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී මේ தත්වෙට උත්තරයක් වශයෙන් කාමභෝගී කෙනකින් ඇහුවොත් එම හරි වැඩක් නෙවෙයි මං කැලේරි කියලා භාවනා කරනකොට මට ඉස්සරන් තිබුණ කාමේ දැන් එන්නේ එන්න පුදුමාකාර දෙයක් තරහ යන පටන් අරගත්තේ නේ කිව්වොත් ඒ මිනිස්සු ඕන තරම් කියනක තමයි භාවනා කරලා පිස්සු වදිනවා කියන්නේ විපාව කරන්න යන්නේ. දැන් කරන්න බෑ. මේ කාලේ මේ නිවන් දකින්න කාලයක් නෙවෙයි. අපිව පුරුදු විදිහට කරගෙන යන් කියලා. ඒ මොකද මේ ලෝකේ තියෙන හැම මානසික රෝගයක්ම පිස්සුවක්ම ද්වේෂය පදනම් කරලා ඉන්නේ. බටේට මානසික විද්‍යාව හොඳටම දන්න දෙයක් තමයි මේ මානසික රෝග සියල්ලම ද්වේෂ පදනමේ තියෙන්නේ. ඒක නිසා කාම ලෝකේ ඉන්නකොට ඇති වෙන්න කාම භෝගී ගත කරන මනුස්සයාට පිස්සු කියලා කියලා ඉන්න වෙලාවක් නැහැ. කාමභෝගින් ඈත් වෙලා සිල්වන්ත වෙන්න ගිය ගමන් පුදුමාකාර විදිහට මේ ඇති වෙන යවිස්සන ගතිය මේ ඇති වෙන කෝපේ හරියට කියනවා නම් අපි සිංහල වෙදකමකට ගිහිල්ලා වෙද මහත්තයන්ගේ බෙහෙත්යක් අහපුවම පළවෙනි බෙහෙත් පන්තියෙන් ලෙඩේ විසිනවා. ඒක ඒක සිංහල වෙදකමේ ඇහැටි. ඉතින් කවුරු හරි කිව්වොත් එම අපෝයි වේදාහරි නැහැ. තිබුණත් වැඩි ලෙඩ වැඩුණා. වෙන වෙදෙක් ගාවට ගියොත් ඌත් දෙනවා ඒ බෙහෙතම. ඒකට අර්ථත්‍ය විසිනවා. එන්නේ එන්නේ එන්නේ වේදා මාරු කරගෙනවා බෙහෙත් මාරු කරගෙනවා ලෙඩා පෙළෙනවා මිස ඒ ලෙඩා දැනගන්න ඕනේ මේ බෙහෙත හරි නිසායි වේදා හරි නිසායි ලෙඩේ අහුවෙච්ච නිසායි නැත්තම් අල්ලගන්න මේ වැඩේ කරන්නේ ඒක නිසා ඒ සංසාර බන්ධනේ වශයෙන් දුක ඇතිවීමට එකම හේතුව බුදුචානන්සේ තණ්හාව කියලා පෙන්වුවාට යෝගාවචරයෙන් යවන කියන්නේ තණ්හාව කියලා නෙවෙයි තද වෙන එක ද්වේෂය ඇයි යෝග සඳහන් නැත්තේ මේ ද්වාදසාකාරය? ද්වාදසාකාරයේ කිසිම තැනක ද්වේෂය සඳහන් නැහැ. ඒක තණ්හා වශයෙන් විතරයි පෙන්වන්නේ. නමුත් තණ්හාව ගැන කතා කරනකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනක් සඳහන් වෙනවා. ඒක අපි ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. තමන්ගේ ඉඳුරම් පෙනවීමට තියාසාව කාම තණ්හාව කියනවා. කඩමකි. අපි කියනකොට භව තණ්හාව. මගේ ආසාවනේ මගේ බබාගේ, මගේ අම්මගේ, මගේ තාත්තගේ අපේ. ඒ නැත්නම් මේ මොහොත විතර නෙවෙයි ඊයටයි හෙටයි දෙකටම. එතන මෙතන විතරක් නෙවෙයි ගෙදර ගියාමත් මේ ආසාව ලබා ගන්න බැද්ද කියලා ඒ මම දැන් මෙතන කියන ලබන කාම ආසාවක් වෙනවා නම් ඒකට කාම තණ්හාව කියනවා. ඒ මෙතන නෙවෙයි හැමතැනම දැන් නෙවෙයි හැමදාම මට නෙවෙයි අපේ ඔක්කොටම ඕන කියනොට භව තණ්හාව වෙනවා. නමුත් හොඳටම සත්‍ය කාරණාවක් තමයි අමාරුවෙන් නමුත් කාම තණ්හාව යම් ප්‍රමාණයකට තන වඩා ගන්න පුළුවන් වුණාට හැමදාම හැමතැනම අපේ පවුලේ අපේ කට්ටිය ඔක්කොටම කවදාකවත් හම්බ වෙන්නේ ඒක කවදාකවත් නෙමෙයි. මිනිස්සුෙකුට තියා මිනිස්සු තමන්ගේ ටිකව සම්පූර්ණ කරන මැරිච් එකේ මුළු මානව සංහතියම නැහැ. මේ මදිවට අපි කරලා තියෙන අපේ කමක් ඇති කරගෙන අර කාම තණ්හාව ඉතුරුලා පැතිරලා භව තණ්හාව බාටපත් වෙනවා. ඒක අසාර්ථක වෙන්න වෙන්න වෙන්න ඒකට එන द्वේෂයට විභව තණ්හාව කියලා කියනවා. ඒක නිසා භව තණ්හාව වැඩි වෙන්න වැඩි වෙන්න ඒකේ හේවණල්ලක් හැදෙනවා විභව තණ්හාව කියලා. ඒක නිසා මේ මනසට උන්නාමලා පේන්නේ. එකෙක් මරන්න බලුවා නැත්නම් සීදී නසා ගන්න පුළුවන්. ඒ නිසා කාමයේම එහෙම නැල්ලර තමයි ද්වේෂය කියලා කියන්නේ. ඒ නිසා ද්වේෂ කියන චෛතසිකය ආපු ගමන් හරියට මේ වංචනිකයි. ඒ නිසා මේ මානසික රෝග අල්ලන්න අමාරුයි. කොහෙන් හරි එළියට මතු කරනවා කොතනින් හරි යටපවෙච්චාම කොහෙන් හරි එළියට මතු කරනවා මේ භවයේ බැන්නම් ඊගාවාත්මයට හරි ගෙනියනවා ඉතින් සාමයේ කාමයේ ගැන ඉගෙනකොට හොඳට මතක තියාගන්න ඕනේ කාමයේ කියන දිදුරන පැත්තේ හේවණල්ලට තමයි ද්වේෂය කියලා සඳහන් කරන්නේ. ඉතින් අපි කාමයටත් ද්වේෂයටත් දෙකටම කෙලස් වශයෙන් සලකලා දුරුවන් කරන්න ගියොත් කවදාකවත් මේ බුද්ධලේකට සදාචාර මට්ටමින් එහාට නැත්නම් වීතික මට්ටමින් ඇතුළට තියෙන කාමය ගැන ඉගෙන ගන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට ගැඹුරෙන් මේ උපාදානයට හේතු වෙන කාමයේ ගැන අවබෝධ කරන්න වෙනවා නම් ඒ පුද්ගලයාට ඒක සාර්ථක වෙන්න වෙනවාමයි කියලා සාතිකයක් නැහැ. සාතික සාර්ථක වීම සඳහා උපමානයක් තියෙන්නේ මම දැන් මෙතන කියන මට්ටමේ පමණයි. මොනම විදියකින්වත් ඒ සටන දෙන්නෙක් එකතු වෙලා කරන්න බෑ. ඊයේ ධර්ම දකරගත විදිහට වතුරට බහැලා ගැඹුරු වතුරක දියසුලියක දෙන්නේ කරටක් දාගෙන පීනන්න බෑ. ඒ නිසා භාවනා කරන වෙලාවට කාමයේ ගැන හදාරන්න නම් මම කියන උපමානයට එන්න ඕනේ. ඒ වගේම තමයි ඔය අපි මොන જાතියෙන් කාමයේ කියන එක ජාලාවක් විදිහට හිතාගත්තත් සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියනකොට ඒ සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ වර්තමාන මොහොතේ පමණයි. ඒකේ සරුවචනාංශයර සංකප්ප රාග පුරුෂස කාමෝ කියනකොට හම්බෙන අතිරේක සුවිශේෂී ලාභයක් ඒ කාමයේ බොහෝම ජාලාවක ස්වරූපයෙන් වැඩ කරාට ක්‍රියාත්මක වෙන්නේ වර්තමානයේ පමණයි ඒ නිසා කරනවා නම් දැන් නැත්තම් කවදාවත් නැහැ ඒ වගේම තමයි මෙතනමයි චිත්තක්ෂණයේ මේ චිත්තක්ෂණයමයි තියෙන නිසා වෙන චිත්තක්ෂණ වලත් නැහැ නිසා කවදා හෝ කාමයේ පිළිබඳව ගැඹුරු හැදෑරීමක් කරන්න නම් අපේ හිත එහෙම නැත්නම් විඥාන ස්රෝතය මම දැන් මෙතන කියන මාධ්‍යයට ගන්න ඕනේ. ඉතින් ඒක හරි අමාරුයි. මොකද කාමේමයි ඒකට අමාරු හේතුව කාමේ නිතරම එහාට මෙහාට පන්නනවා වර්තමාන මොහොත පන්නනවා වර්තමාන වර්තමාන තන පන්නනවා තමන් පන්නනවා. පන්නලා අපි කියන එක හිතා ගන්නවා මම කියන එකට වැඩියි. ඒ මම දැක්කා ඒත් ගිය පාර මේ ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ පන්සලක් ගහලා තියෙන පෝස්ට් එකක් මම ඒ කොපියක් අරන් ගිහිල්ලා මයි ළඟත් ගහගෙන ඉන්නවා. ලෝකේ තියෙන කැතම වචනේ තමයි මම හොඳම වචනේ තමයි අපි කියන. කාමයේ ගැන බලනකොට ඔය අපි කියන්න ගිහිල්ලා තමයි අනාගෙන තියෙන්නේ. අපි වෙනුවෙන් අපි කියලා අපි විසා Tamanටවත් කරගන්න බැරි වැඩ විශාල වශයෙන් කරන්න හදනවා. මඩ කොටි අඩිය තිබ්බා වගේ තියෙන තියෙනක වර්ධිනවා. Tamanට Tamanවත් පිහිටක් නැති කල අත්තායි අත්තනෝ නාකෝ නාතෝ අත්තායි අත්තතෝ නැත්ති තමන්න තමන්නත් නැති කල මොන දරුවෝද මොන වස්තුවද කියලා බුදුහාමුදුර සඳහන් කළා තියෙනවා. ඒ නිසා අඩුම ගාන යෝගාවචර මට්ටමේදී අපිට සිද්ධ වෙනවා ඒව තිබිච්චාවයි ඒ දරුවෝ තිබිච්චාවයි වස්තුවක් තිබිච්චාවයි. නමුත් මේ කාමයේ පිළිබඳව තණ්හා පිළිබඳ ඉගෙන ගන්න පාඩමේ යම්ම වෙනසක් සිදු වෙනවා සිදු වෙන්නේ මම දැන් මෙතන කියන තැන විතරයි. ඉතින් ඒකට අර මාළුක්‍යපුත්‍ර සූත්‍රයේදී බොහෝම ලස්සන සර්වචනාංශය විස්තර කරලා දෙනවා. මේ මාළුක්‍යපුත්‍ර කියලා වයසට ගිහිල්ලා පැවිදිච්ච හාමුදුර කෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුර ළඟට ඇවිල්ලා කතා කරලා අහනවා මේ අවසරයි ස්වාමීන් වහන්සේ මම විවේකීව පැත්තකටලා භාවනා කරන්න යන්නේ. මට කරුණා කළා කමටහනක් දෙන්නී කියලා. බුදුන්වහන්සේ දොස් කියනවා මේ නාකියම මේ කොච්චර කමටහන් ඉල්ලුවයි මම ඉච්චර දීපුවා මදිද? උඹට ওই විදිහ නම් මේ ඊලන්දාරි කෙනෙක් පැවිදිලා කොච්චර ඉල්ලයිද වගේ. මම කොච්චර කියලා දීලා තියෙනවද තවත් මොනවද දාන්න කියලා වගේ මේ මානුක බුද්ධ ශාන්සිට ඉල්ලපු ගමන් දෙන්නේ නැහැ කමටහන. ඊට පස්සේ මානුක බුද්ධ ශාන්සිගේ හරස් ප්‍රශ්නයක් අහනවා. "යේකේචි චක්කුඤ්ඤය රූප අදිත්තා අදිත්ත පුබ්බාන පස්සතින පස්සේ යන්ති අත්‍ත්‍ය මානුක්‍ය බුද්ධිය පේමංවා ජාත්න පේපංවා රාගංවා" මානක පුත්තේ යම් කිසි රූපයක් තියෙනවා ඇහැට දකින්න ඕනේ රූපයක් නැත්නම් ඇහැට ගැටෙන જાති රූපයක් ඔබ කවදාවත් දැකලා නැහැ. ඔබ කවදා මේ දැනට බලමිනුත් නැහැ. දැනට දකින්න හම්බෙලත් නැහැ. ඉස්සරහට දකින්න වෙන්නේත් නැහැ. අන්න ඒ රූපෙකමට කවදාත් ඡන්දයක්, රාගයක්, ප්‍රේමයක් පහළ වෙයි කියලා. අංගිති ලෝකේ ගොඩාක් අපි ඉන්නේ බොහොම පටු මේල් ගේම් ගේමඩියෝ වගේ, ලිමඩියෝ වගේ සීම ප්‍රදේශයක් අපි දැකලා තියෙනවා. දැකපු නැති ගොඩාක් වර්ණ රූප තියෙනවනේ. නැත්නම් චක්කු විඤ්ඤේ රූප. ඒ දැකපොත් නැති, දකින්නෙත් නැති, බලන්නෙත් නැති, බලන්න වෙන්නෙත් නැති. යම් රූපයක් තියෙනවනම් ඒකෙන් ඡන්දයක්, ප්‍රේමයක්, රාගයක් පහළ වෙයිද කියලා නෑ කියනවා. ඊට පස්සේ අහනවා යම් සෝත විඤ්ඤය සද්දයක් තියෙනවා. අහන්න වෙලත් නෑ, අහලත් නෑ, දැන් ඇහෙන්නෙත් නෑ, ඉස්සරහට ඇහෙන්නෙත් නැත්තම්. එහෙම දෙයකින් රාගයක්, ප්‍රේමයක්, ද්වේෂයක්, කෙලෙසක් පහළ වෙනවා. ගන්ධ, රස, පහස, පහම ඇහුවට පස්සේ ඒකෙන් නොකියන පැත්තෙන් කියවෙනවා උඹට යම්ම හේතුවකින් රාගයක් ඡන්දයක් ප්‍රේමණයක් පානවා මේ දැන් බලමින් ඉන්න එකෙන් විතරයි සිද්ධ වෙන්නේ. දැන් අහමින් ඉන්න එකෙන් විතරයි සිද්ධ වෙනවා සිද්ධ වෙන්නේ. දැන් ගඳ බලමින් දැන් රස බලමින් දැන් පහස ලැබෙමින් ඉන්න එකෙන් විතරයි සිද්ධ වෙන්නේ. ඒ සම්බට ගැලවෙන්න ඕනේ නම් අතීත රූප භාවනා කළ වැඩක් නැහැ. නොදකපු රූප භාවනා කළ වැඩක් නැහැ. දකින්න වෙන්නේ නැති රූප ගැන භාවනා කළ වැඩක් නැහැ. කරනවා කරන තියෙන දැන්. ඉතින් ඒ නිසා මේ කාරණාව රාගය කියන එක මහා බූවල්ලෙක් විදියට, මහා ජාලයක් විදියට මේක තේරුම් ගත්තට මේ රාගයට Tamanට කොනහන්න පුළුවන් වෙන්නේ රාගයට Tamanට නපුරුකම් කරන්න පුළුවන් ඉන්නේ වර්තමාන මොහොතේ පමණයි. නැත්නම් වර්තමාන මොහොතේ පැමිණිච්ච රාගයේ පමණයි කියලා තේරුම් ගත්තාම අපිට මේ මුළු ලෝකේ තියෙන තරක් රාග වස්තුන් වලට භාවනා කරන්න ඕන වෙන්නේ නැහැ. ඒක නිකන් හුදු බහුසුත භාවයෙන්ම අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ තවත් ඩිංගිත්තක් අපි ගියොත් අපේ පංචවෝකාර භවයේ අපිට මේ වෙලාවේ ඇස් ඇරියොත් රූප පේනවා. කනට මේ කතා කරන බණ හරි සද්ද හරි ඇහෙනවා. ගාන්ධ රස පහස ඉඳගෙන ඉන්නකේ පහස හරි ලැබෙනවා. යම් යම් ගන්ධ රස මොනවාද තියෙනවයි කියලා හිතුවොත් මේ වෙලාවේ ඉඳුරම් පහම තියෙන පින්වන්ත ජීවිතයක් නම් අභව්‍ය නොවන ජීවිතයක් නම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන පහමක් තියෙනවා නම් දීයති චිත්තක්ෂණයක ඔය පහම විඳින්න බෑ කියන එක තේරුම් ගත්ත දවසක එහෙම නැත්නම් කිව්වොත් එහෙම අපි රූපයක් බලන්න පූර්ණ හිතේ දිච්ච වෙලාව අපිට ශබ්ද අහන්න බෑ, ගඳ බලන්න බෑ, රස බලන්න බෑ, පහසක් ලබන්න බෑ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ උනම් ප්‍රශ්නයක් අහන්න පුළුවන් මාළකවතුම රූපයක් බලමින් ඉන්න වෙලාවේ සද්දයක් නිසා මට රාගයක් උපදීද ගඳක් නිසා රාගයක් උපදීද පහසක් නිසා රාගයක් උපදීද රසක් නිසා පහසක් රාගයක් උපදීද ප්‍රේමයක් උපදීද ඡන්දයක් උපදීද උපදින්නේ නැහැ ඔබට උපදිනෝනේ උපදින්නේ මේ වෙලාවේ බලමින් ඉන්න රූපෙන් පපනයි. ඉතින් ඒකවට කියන්න පුළුවන් රූපයක් බලමින් ඉන්න වෙලාවේ රූපය ප්‍රිය උපදවන අමනාප උපදවන මනාවමනාව රූපයක් කියලා අපි දන්නවයි කියලා හිතමු. නැත්නම් දන්නේ නැහැ කියලා හිතමු. නමුත් ඒ වෙලාවේදී ඇහැ රා කෙලස් ගලමින් තිබුණාට ආශ්‍රව වගේ මෝදුවමින් කෙලස් තිබුණාට ඒ වෙලාවේදී Tamanට සතුටට කාරණා තියෙන වෙලාව කන නිවන් දැකලා නේ. ඒ වෙලාවේ නාසයත් දිවත් දැකලා නේ. දිවත් නිවන් දැකලා කයත් නිවන් දැකලා. දැන් කෙලෙස් වෙගෙන්නේ මේ ආපතගත වෙලා තියෙන ඇහැටයි රූපෙටයි. ඒකත් දන්නවනම් ඒකෙත් තියෙන මනාපේ බවක් දන්නවනම් මේකින් අපි මේ රාගයේ පිළිබඳ කවදාකවත් නැති අත්‍යන්ත දැනුමක් ලබා ගන්නවා. ඒ වෙලාවේ ඇත්තටම මනාපයක් පහළ වෙලා. අපි දන්නවා මනාපේ පහළ වෙන්නේ රූපෙන් බව. අපි දන්නවා මේ මනාපේ පහළ වෙන්නේ ඇහි බව. අපි දන්නවා වෙලාවේ විඥානයේ චක්කු විඥානයක් බව. මේ තරම් දැනුමක් කියනනම් ඔయిత එහා යන්න තැනක් නැහැ ධර්මයේ. මොකද ප්‍රශ්න වෙලා තියෙන්නේ රූප බලනකොට කටත් අරගෙන බලන්න. මේ කටෙමුත් ගන්න හදනවා. ඒක කොච්චර මුලාවක් පාන සතියක් නැහැ. මේ කටේ ඇරගෙන හිටා කටට වර්ණ රූප වටනට අල්ලන්න බැරි බව හොඳටම දන්නේ නැන්ට ලස්සන දෙයක් බලනකොට නිකම්ම තල්ලපත් වෙනවා. ඒ තරමටම දාස භාවයක් තියෙන කාමයට ඒ තරමටම කාමේ ආවට පස්සේ අපි හැඟුම් උදාහරිනවා. ඒකට කියනවා පමා වෙනවයි කියනවා. ඉතින් මේ පමා වෙච්ච එක නම් හිතන්නේ ඒ චිත්‍රපටියක් බලමින් ඉන්නකොට මට ඇහෙමුත් ආශාව උපදිනවා, කාණෙමොත් උපදිනවා, නාසෙමොත් උපදිනවා, දිවෙමොත් උපදිනවා, ඉඳගෙන ඉන්නේ උපදිනවා, ඉඳලා පස්තනකින් කෙලස් ගන්නවා. ඉතින් කොහොමද මං තනිමිනියා මේ පහම නැත කරන්න කියලා ඉතලා හරි විදිහට කල්පනා කරලා බය වෙන්න ඉඩ තියෙනවා. නමුත් බුද්ධ ජනන්සේ හරියට ඒෂනේ සලකාව කියලා කියන පොයින්ට් එකක් තියෙන්නේ. පොයින්ට් එක අරගෙන ලස්සනට කකපු සතෙක්ගේ කෑල්ලක් ගුරුවරයා අයින් කැලි අයින් කරමින් මේකට යක්මාව කියන්නේ කිව්වා වගේ හරියට පෙන්නනවා වගේ පෙන්නනවා. රාගයක් උපදින වෙලාවක, ප්‍රේමයක් උපදින වෙලාවක, තණ්හාවක් උපදින වෙලාවක, ඒ උපදින තැන දන්නවනම්. ඒ තරම් අප්‍රමාදී නම් ඒ තරම් සතිමත් නම් මොන සංනා ප්‍රමාණ කරන්න පුළුවන්. තණ්හාව කොටු කරන්න පුළුවන්. තණ්හාව වශී කරන්න පුළුවන්. තණ්හාව දැප්පේ තබා ගන්න පුළුවන්. ඔබ දන්නා මට ඇතුළේ තියෙන මනාපයක් නැත්නම් අමනාපයක් ඒක ඇහෙන් දාවේ රූපෙන් දාවේ කනෙන් දාවේ සද්දෙන් දාවේ කියලා. ඉතින් යම් කිසි කෙනෙකුට ඒ වගේ මතුවෙන මතුවෙන ඡන්ද, ප්‍රේම, රාග, තණ්හා හරියටම ටෝච් එක මොනකට ගහලා ඇල්ලුවා වගේ අල්ලන්න පුළුවන් නම් මේ මිනිස්යාට ඒ කරන ප්‍රයත්නය හරහා සුත්තමේ වශයෙන්ම ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. මගේ ඒ වෙලාවේ රාගය පුතුනේ චක්කු විඤ්ඤාය රූපයකින් ඇහෙනම් මම ඒක බව දන්නවනම් බුදුහාමර අපිට සහතිකයක් දෙනවා මේක ඉස්සලා තිබුණ කෙලෙස් වලින් ඔකට බලපෑමක් නැහැ. ඉස්සරහට වෙන්න තියෙන එක බලපෑමකුත් නැහැ. වෙන තැනක තියෙන රූප වලින් බලපෑමකුත් නැහැ. ওই ආපాతගත වෙච්ච රූපෙන් තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒක ඔබ දන්න නිසා මට සාහිතියක් ලැබෙන වෙලාවේ කණයි, නාසයෙන්, දිවෙන්, කයෙන් කෙලෙස් නැහැ. එතකොට අර ඉතුරු ඉපදිච්ච කෙලෙස් ප්‍රමාණය හරියටම කොටු කරලා සීමා කරගත්ත නිසා සතියට මේක බිම දාගෙන අපාගෙන පෙරලගෙන කන්න බලනවා. එහෙම නැතුව සත්‍ය ඇඹිටිල්ලෙක් වෙලා රාගේ විශාල වුණොත් කදාකවත් ඒ තතිමත් හිතේ අදිෂ්ඨාන ශක්තියක් වැඩෙන්නේ ඒක නිසා මේ මාළුක පුත්තු ස්වාමීන් වහන්සේට ඒ දීප උපදේශ පත්‍රයේ මාළුක පුත්තු ස්වාමීන් වහන්සේ බුදුජාන විශ්වන්සේට මතක් කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියාපු දේ හරිනම් මට මෙහෙමයි වැටෙන්නේ වැටෙන්නේ රූපන් දිස්වා සතිය මුට්ටා පිය නිමිත්තම් මනසිකරෝති රූපයක් දැකලා අසතියෙන් මුට්ට සතියෙන් ඒ රූපය අබිරමණය කරනවා පිය නිමිත්තම් මනසිකරෝති අනේකා රූප සම්භවා ඒ මනුස්සයා ඊට පස්සේ විවිධාකාරයකින් හීන ලෝකයක් පවාගෙන උතුම් වින්දන විඳින්න පටන් අරගත්තට පස්සේ ඒ මනසියා අප්‍රමාණ කෙලෙස් රාගයක් ඇති කරනවා එන්නේ එන්නේ එන්නේ නිවනින් ඇත්තිනවා. ඒ වෙනුවට මේ මනසියා එළඹ සිටි සිහියෙන් ඒ මම දැන් රූපයක් දකිනවා කියන එක දන්නවනම් ඒ මනසියා ඒකෙන් වේදනාවකුත් විඳිනවා වෙන්න පුළුවන්. මනාපමනාප ඒත් ඒ මනසියා ඒක කොටු කරගත්ත නිසා මම විඳින මනාපයක් ඇහෙන් ආපු එකක් බව සතියට යට කරගත්ත නිසා කෙලෙස් නිසින්ින්ද වැඩෙන්නේ නැහැ. ඒ මනසගේ හිත කෙලෙසෙන්නේ නැහැ. ඒ නිසා නිවනට ලං වෙනවා. ඒක නිසා දෙන්නේ එකම රූපයක් දිහා බලනකොට කෙනෙක් කියන්න පුළුවන් මේ රූපේ නිසා මම කෙලෙසුණයි කියලා. අනිත් කෙනා කියන්න පුළුවන් මේ රූපේ නිසා මම ප්‍රතිපත්තන භාවනා කරලා පින් කරගත්තයි කියලා. රූපේ නෙවෙයි කෙලෙස් තියෙන්නේ ඒ පුද්ගලයාගේ සංකල්පවල. ඉතින් ඒ නිසා ඒ බව තමයි තේරුම් අරගන්න යම් කිසි කෙනෙක් ප්‍රයත්න කළොත් ඒ ප්‍රයත්නයේ තියෙන ප්‍රධාන බාධාවක් වෙන්න පුළුවන් මේක අනුන්ට කියන්න යන එක. කදාක කවුරු පිළිගන්න ලෑස්ති නැහැ. ඔක්කොමලා හිතන්නේ අපිට මේ අපි මේ රාග උනේ පරිසරයේ රාගවන්ත නිසා. අපිට මේ තරහ ආවේ අල්ලපු ගෙදර මිනිස්සු හින්දා. අපිට මේ තරහ ආවේ ආණ්ඩුව හොඳ නැති නිසා. අපිට මේ තරහාවේ වැස්ස වැහපු නිසා අපි নানা ආකාර හේතු හොයනවා තන්නි කර ආත්මවාදයකට රිංගලා නමුත් කදාකත් පෙළඹෙන්නේ නැහැ දැනගන්නේ නැහැ ඒ කුපිත වෙන කුප්ප හිතකට මොකක් හම්මත් රාගේනවා රාග රත් හිතට මොන දේ දැක්කත් රාගය ඇති කරනවා ඒක නිසා එවැනි තෘෂ්ණා පිළිබඳ අභ්‍යන්තරකරණයක් නැත්නම් සත්‍යයට මේක අල්ලන්න පුළුවන්. ඒක කෙලෙස් නැතිකමක් නෙවෙයි තියෙන්නේ. තියෙන කෙලෙස් ප්‍රමාණය ප්‍රමාණ කිරීමක් පිටර තියෙන්නේ. ඒ සඳහා මේ වගේ අසුවිරෝ ඥාන අවශ්‍යයි. එළඹ සිට සිහියක් අවශ්‍යයි. ආන්නේ විදියට ඒ තෘෂ්ණාව හදාරලා තෘෂ්ණාව හටගන්නේ මෙහෙමයි. ඒකේ විම නානා ප්‍රකාර රූප මෙහෙමයි. ඒකේ විපාක මෙහෙමයි. ඒ විපාක නිරෝධනේ නිරෝධනේ කරන්න මෙහෙමයි නිරෝධය කරන ප්‍රතිපදාව මෙහෙමයි කියලා දැනගන්න නම් ඒ පුද්ගලයාට තේරෙයි අනිවාර්යයෙන්ම රාගය අවශ්‍යයි මේ පරිේශණයට. රාග නැත්නම් පරිේශණ කරන්න බෑ. ඒකයි අපි මේ මනුස්ස ලෝකෙට ආවේ. මේකට කියන්නේ මඟුල් සක්වල කියලා. මේ මනුස්ස ලෝකෙට කියන්නේ මඟුල් සක්වල කියලා. තිරිසන් ලෝකේ උංගා දුක් බරිතයි. යක්ෂ ලෝකේ, പ്രേත ලෝකේ, මනුස්ස ලෝක තිරිසන් ලෝකවල ස්පාසුවක් ගන්න වෙලාවක් නැහැ සතිය පිටවන්න. දිව්‍ය ලෝකේ සැප අධිකයි කවදාකවත් භාවනා කරන්න හිත දෙන්නේ මෙහෙන් කරලා ගියේ නැත්තම් මෙතන තමයි ජය භූමිය මේක තමයි මඟුල් සක්වල ඉතින් මඟුල් සක්වල තියෙන මේ රාගය අපි පොහොරක් හදන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍යයක් බාටපත් කරගන්න දන්නේ නැත්නම් අපි රාගයේ ඒක වෛර කරලා රාගය දුරුවන් කරන්න උත්සාහ කරන්නේ ඒක හතුරෙක් විදිහට සරකලා නිසා කවදා ඒක පුළුවන් වෙයි යම් මට්ටමකට ඔය කාම මිත්‍යාචාරය නැතිකරන්න ඒක ටිකක් උදව් වෙනවා. නමුත් කාම ඡන්දේ නැතිකරන්න ඒ තරම් ලේසි නෑ. අපිට සමාජයට ඇත්තටම කාම ඡන්දේ නැති කරන්න පුළුවන් වෙයි බුද්ධානුස්සති භාවනාවේ. එහෙම නැත්නම් අපි කියන අසුභ භාවනා කරලා නැති කරන්න පුළුවන් වෙයි తాවකාලිකව. අපි ඒකට සමතෝපක්‍රම කියන එකත් පොඩි නෑ. ඒකත් බරපතලයි. ඒ වැඩි. නමුත් ඒක වුණත් නැවත අපේ හිතේ ඒ අසුබ සංඥා නැති වෙච්ච ගමන් වතුරට තිබ්බ බැලුම් වතුරට ඊර කරන හිටපු රබර් බෝලයක් අතෑතරපු ගමන් පුග්ගාල එළියට එන්න වගේ අර කාමච්ඡන්දය යට කරපේ නෑ යට කරන හිටපු හිත පාරට උඩට ආවට පස්සේ තමන්න තරම් නොවන විදියට ඒක ඉහවහගෙන යනවා වැගිරෙන මට්ටමට යනවා ඉතින් එතකොට විතික්‍රමණය වුණොත් සීල ජීවිතෙත් ඉවරයි ඔක්කොම ඉවරයි. ඊට පස්සේ අර යටපත් කරන හිත ප්‍රමාණයට මේක ගොජ දාන්න පටන් ගන්නවා. ඒ නිසා කවදා හෝ ඒ කාමච්ඡන්දය අඩියට මත ගන්න නම් එහෙම නැත්නම් මුලින් උපුටා දමන්න නම් ਸਰවචන්නාංශේ සඳහන් කරන්නේ කායानुපස්සනා වෙලාවේදී ඒක කරන්න බෑ. වේදනානුපස්සනා කරනකොට කරන්නත් බෑ. චිත්තානුපස්සනා කරනකොට කරන්නත් බෑ. අන්නේ මට්ටම් තුන පන්නලා සතිය වැඩුවට පස්සේ ඒ මට්ටම් තුල පන්නලා සමාධිය වඩාගත්තට පස්සේ ඒ මට්ටම් තුල පන්නලා තපස ඇති කරගත්තට පස්සේ ධර්මානුපස්සනාවේදී නීවරණ පබ්බේදී සර්වචන්ති සඳහන් කරලා තියෙනවා uppannam kama vitaknam sattibee ajjattam kama kamachandam attimee ajjattam kamachandoti pajanati එතකොට කායන පස්සනා පිළිබඳ හොඳ පරිචයක් ඇති. يعني හොඳට කායගත සතිය ඇති. වේදනාවල් පිළිබඳ දන්න හිතේ හොල්මන් දන්න කෙනාට වෙලාවක් හම්බ වෙනවා භවනා කරගෙන ඉන්නකොට අභ්‍යන්තරයේ දැම්මගේ කාමච්ඡන්දේ තියෙනවා දැම්මගේ කාමච්ඡන්දේ තියෙනවා කියලා දැනගන්න. ඉතින් ඒ කාමච්ඡන්දේ දැන් තියෙනවයි කියලා දැන ගැනීම සීලක කැඩීමක්වත් සතිය කැඩීමක්වත් නොපනත්කමක්වත් නෙවෙයි කායන පස්සනා වේදනා පස්සනා චිත්තාන පස්සනාවල කුළු ගැනීමක්. උදාහරණයක් වශයෙන් කියනකොට අපි ආනාපාන සතිය වගේ හොඳ භාවනාව කරගෙන යනකොට ලස්සන තමන් ප්‍රියමනාප සින්දුවක් ඇහෙනවා. ඒකට පේනවා මේක අර බල්ලෙක් අසුචි ටිකක් කන්න දුවන් හදනවා වගේ ලනෝ කඩාගෙන අර ආනාපානේ කඩාගෙන මේ හිත යනවා අර සින්දුව අහන්න. ඒකට තමයි තේරෙනවා මගේ යුතුයකම නම් ආනාපානේ ඉන්නේ එකයි. නමුත් දැන් හිත යනවා හොඳට ඕම ඒ සින්දුව රස විඳින්න. ඒකට තමයි තේරෙනවා මේ සින්දුවේ රසය ප්‍රේම නිසා, කාම නිසා ඇතිවෙච්ච දෙයක් කියලා තමයි හොඳටම දන්නවා. දැන් මට මනාපේ පහළ වෙලා තියෙනවා කිය. ඉතින් මනාපේ පහළ වෙලා තියෙනවා කියලා දැනගත්තට ඒක තරහ වුණොත් භාවනාවක් වෙන්නේ නැහැ. සමහර තේරුම් ගන්න වෙනවා මේ ඊට කොච්චර කෙරුවක්වත් හිතේ චිත්ත ඥානය කියලා එකක් තියෙනවා වදිනව පැත්තටම තමයි. මේ ලස්සන ආනාපාන දීර්තියදී කඩාගෙන අතෙන් යනවා. ඒක දිහා දැකලා නොසලී ඉන්න පුළුවන් මනසකුත් මේක ඉක්මනට කඩලා ගෙනල්ලා ආය ආනාපාන කියන මනසකුයි ගත්තොත් ඒ ධම්මානුපස්සනාදී ਸਰවචන්සේ සඳහන් කරන්නේ උදාසීන අරමුණක් තියෙද්දී අර වගේ ප්‍රියදනකර අරමුණකට යන්න හදන වෙලාවේදී Tamanට ඒ අරමුණට මනාපය පහළලා තියෙන බව දැනගෙනත් මෝඩෙක් වගේ එක දිහා බලන්න ඉන්න පුළුවන් නේද නෑ වුණා වගේ ඉන්න පුළුවන් නම් ඒක තමයි ධම්මානුපස්සනාව කියන්නේ. එහෙම නැතුව ආරට ගහලා කන්පල කනට ගහලා ආය ගෙනල්ලා ආනාපාන කියලා උලලා හිටපේ මේක කියලා කියන්නේ කියාට ඒක ධම්මානුපස්සනාවක් වෙන්නේ නැහැ. ඒකෝට අනිවාර්යයෙන්ම රාගය නෙවෙයි ද්වේෂය මතු කරලා. ඉතින් අපිට කාම මිත්‍යාචාරය වළක්වන වෙලාවේ ওই පාඩම ගන්න බෑ. කාම ඡන්දේ වළක්වන සමත පාඩමේදීත් ගන්න බෑ. විපස්සනා පාඩමේදී විතරක් පුළුවන්. ඊට පස්සේ ඒ පුද්ගලයාට පේනවා ඇතුළත තියෙන කාමේ වැඩි වෙනවා. අතිවිච කාමේ වැඩි වෙන බව පේනවා. ඉතින් ඒ බව දැනගෙන චේ මං වගේ කෙනෙකුට මේක ගැළපෙන්නේ නැහැ කියලා හිතනරක් කරගන්නවක්වත් වෙන මොනවත් නැතුව ඒක දිහා මේ චිත්ත න්යාම ධර්මයක් මේ වැඩ කරන්නේ මට විතරක් නෙවෙයි ඒක බුදුන්වත් මෙච්චරයි. අල්ලපු ගෙදර මනසරත් එච්චරයි. භාවනා නොකරන කෙනාට මේ චිත්ත න්යාම ධර්මයක් තියෙන්නේ මට බැරිද? ඒක හුදු නිරීක්ෂක මට්ටමින් මේක දිහා බලන්න. එතකොට මේ තියෙන කාමයේ දිගට පවතිද්දිත් මේ ආනාපාන පැත්තක තියෙන එක වෙන බලන්නෙත් නෑ. අර කාම දනවන සද්දේ හෝ රූපේ ඇලී තිනකොට ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් තරමට උපේක්ෂාවක්. බලාගෙන තරමට නොසලින ගතියක්. ඒක සරුවචාන්සේ සඳහන් කරන්නේ තතතාවේ කියලා. ඒ තතතාවේ තමයි ඒ තපසේ අන්තිම. එහෙම නැතුව මගේ හිත ඒ රූපෙට මෙතන අපි ගත්ත සද්දෙට ඇදෙනවා අයියෝ මට වෙච්ච දෙයක් අයියෝ මගේ හිත රාගෙට ගිහිල්ලා අයියෝ මගේ හිත සද්දෙට ගිහිල්ලායි කියලා දඟලන එකට බුදුහාම කියන්නේ ඒ ඇති වෙච්ච රාගය මම කියා ගැනීමක් කියලා. මම ආයෙණයක් කරනවා ඒකට කියනවා තම්මේතාවය කියලා. රාගයෙන් ඇති වෙච්ච රාගමය අදහස නිසා මනවන්නේකට ඒක ගැළපෙන්නේ නැහැ කියලා ඒකට ද්වේෂ කරනවා. ඒකට විඥාන රාගය අනුමත කිරීමක් වෙනවා. මේ රාගය සාධාරණ කිරීමක් කරනවා. ඒ නිසා සර්වචන්දේ සඳහන් කරන්නේ ඔබට ආනපානෙ තියෙන ආනපානෙ මැදට අරමුණක් ඒ චීද්දි හිත කඩාගෙන ඇබ්බැහියට චිත්ත නියාමයට සද්දයකට හෝ රූපයකට ගිහිල්ලා දැන් මේ රාගය ප්‍රේමය තණ්හාව ඇති වෙලා අන්නේ ඇති වෙච්ච තණ්හාව, අන්නේ ඇති වෙච්ච මනාපය, අන්නේ වෙච්ච අමනාපය එක මම නෙවෙයි. ඒක මගේ නෙවෙයි. ඒක මගේ ආත්මය නෙවෙයි කියලා. ඒක දිහා යම් ආකාරයක ප්‍රතිචාරය ප්‍රතික්‍රියාවක් නෙවෙයි ප්‍රතිචාරයක් දැක්වීම අර තත්තරයට පුරුදු කිරීම උපේක්ෂාට පුරුදු කිරීම එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාට පුරුදු වීම ඒ නිසා මේ ගිනිගෙන දැවෙන අවස්ථාවේදී ඒ රාගයේ ප්‍රමාණය දැනගෙන ඒකත් එක්ක හැප්පෙන්න ගිය ගමන් අනුමත කිරීමක් වෙනවා. ප්‍රතික්‍රියා කරපු ගමන් ඒක අනුමත කිරීමක් වෙනවා. සාධාරණීකරණ කිරීමක් වෙනවා. ඒ නිසා කරන්න තියෙන්නේ හිතට ඕන නම් ආනාපානෙ ඉන්න පුළුවන්කම තියෙද්දී ආ රාගෙට ගියා නැත්නම් සද්දෙට ගියා රාගයක් ඇති කෙරුවා කියලා. ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් තමන්ගේ හිතේ කොච්චර ආරස්සා වෙනවද කියනවනම් සතිය ආරක්ෂාවෙන් ඒ රාගය කියන වැස්සට ඒ ආවර්තනය කරපු වාලයට ඉන්න හිත තෙමෙන්නේ නැහැ. රාගය ඔය දෝරේ ගලනවා. ආශාව දෝරේ ගලනවා. තමයි පේනවා මේ තරම් භාවනා කරන කෙනෙකුටත් මේ රාගේ මෙහෙම වැඩ කරනවා නම් සීලයක් නැති සමාධියක් නැති කෙනෙකුට මුළු ලෝකෙම දුවන්නේ රාගෙ දිගේ. මට අද පේනවා මෙච්චර සිල් රැගෙන ඉඳද්දිත් මෙන්න බෑන බිලියට් ජාවක් නැතුව ඇවිලා මාවත් දපෙන දමා ගන්න හදනවයි කියලා සතිය අරසාව දුන්නොත් බුදුසසුනාංශය සඳහන් කළා තියෙන්නේ යථාගාරං සුච්ඡන්නං රාගං සමති විච්ඡති. තමන්ගේ පුංචි ගේ පුංචි අසපුව සතියෙන් අරසා වෙලා තියෙනවනම් රාගේ තියෙන බව දන්නවා. නමුත් රාගයට තමන් ආතුර කරගන්න බැරි වෙනවා. හැබැයි ඒකට රාගේ හරියට ප්‍රමාණ වෙනවා. මෙතනින් පටන් ගත්තා මෙච්චර තිබ්බා. එහෙම බලාන ඉන්නකොට මේ රාගයේ තියෙන ලක්ෂණයක් තමයි ඒක උපාදයක් කියලා එකක් තියෙනවා. ඒක වෙනස් වෙමින් යන එහෙම නැත්නම් මනබන්ධනීය වෙනස් කිරීම වගේක් ඇති කරලා අන්තිමට ඒක නතර වෙනවා. ඉතින් යම් දවසක මේ විදිහට රාගය ඇති වෙලා මන බඳලා ඒක සතියෙන් අල්ලගෙන යන රාගේ බැහැලා යනකොට පන්නංවා සන්තංවා අජත්තං නෑ ඇති වුණා වූ රාගයේ බැසගෙන යන හැටි කිසිම බෙහෙතකින් නෙවෙයි බලාන ඉන්නකොට ඒකෙම සංකත ලක්ෂණ අනුව බලාන ඉන්නකොට පේනවා මේකට හැප්පෙන්න ගියා නම් ප්‍රතිකර්ම කරන්න ගියා නම් එයා තව ඉන්නවා. කරවන බලයින්කොට ආව රංගනේ රැඟුවා එයා යනවා යනවා. එතකොට පේන්න පටන් ගන්නවා ඒක රාගයේම හැටි, ද්වේෂයේ වගේම, මෝහයේ වගේම ඒකට උපාදයක් පැනිනවා. ඒකේ රංගනම ගැප් පේනවා. තිතස් අඤ්‍යතත් පඤ්ඤායති. ඒ තිතිය කියන එකේ පෙරලියක් පෙන්වන්නේ. ඊට පස්සේ වයෝ පඤ්ඤායයි. එතකොට තමයි පේන්න පටන් ගන්නවා දැන් හිතට ආයශරයක් අවශ්‍ය නැහැ. ආනාපානෙ යන්න පුළුවන්. ඉතින් ආනාපානට එනකොට හිත රිදිලා නම් හිත හැප්පිලා තුවාල වෙලා නම් ආනාපානෙ සාදරව පටන් ගන්න බැරි වෙනවා. නමුත් ඒ කාමයේ දිහා තණ්හාව දිහා දැකලා එයා විහිම්මතු වුණා මම කියාගත්තේ නැහැ. එයා රංගනයක් රඟුවා මම අප්පුඩි ගැහුවේ නැහැ. එයා විහිම බහැලා ගියා මම නැවතත් ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ තියෙන ආනාපානෙත් කටයුතු කරන්න යන්න පුළුවන්කමක් තියෙනවා නම් ඉතින් මේ යෝගාවචරයට අර රාගයෙන් කිසිම කෙනහිල්ලක් ආසාදනයක් කරලා නැහැ. මේ විදිහටම ව්‍යාපාදේ ගැනත් බුදුහාම සඳහන් කරනවා. තීන මිත්‍ය ගැන සඳහන් කරනවා. උද්දච්ච කුච්ච ගැන සඳහන් කරනවා. විචිකිච්ඡා ගැන සඳහන් කරනවා. එනිසා මේ කවදා හෝ අපි මේ ගත්ත මාතෘකාවට අනුව කතා කරනවා නම් ඒ කාමයේ මේ වගේ ඇතිව වෙනස් වෙලා නැති වෙලා යන හැටි සතියෙන් යුක්තව ඒක විකල්ප වශයෙන් තියෙන ආනාපානේ පැත්තක තියේදී බලාගෙන ඉන්න පුළුවන් නෑ එක දවසක් එක චිත්තක්ෂණයක. ඒ හරි විශාල සංසාර පුරාවට මුළු විශ්වය පුරා විසිරලා තිබුණ මේ කාමදලයේ හිදුරක් දැක්ක වෙනවා. පැලිරක් දැක්ක වෙනවා. පැනලා යන ගල්ගේ බින්ගයක් හරගත්ත වෙනවා ඊට පස්සේ යෝගාවචරයට සිද්ධ වෙනවා මං එදා මොන පැත්ත බල්ලද වාරි උනේ කොහොමද රාගය ආවේ කොහොමද රංගනේ රැංගුවේ කොහොමද ගියේ මම කොහොමද බේරුනේ කියලා ඒ තමන් එදා දක්කපු ආකල්ප ටිකම නැවත නැවතත් ක්‍රමසහවිදි වශයෙන් යොදමින් ඒ වගේ එන රාග අවස්ථාවල් දෙකක් තුනක් හතරක් පහක් ආදී වශයෙන් අර පැලිර ලොකු වෙන ආකාරයට වැඩ කිරීමට කියනවා රාග නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා. එහෙම නැත්නම් තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා. ඉස්සල්ලාම මේක සාර්ථකව චිත්තක්ෂණයක් අත්විඳින්න ඕනේ. ඒක හම්බයක් වෙන්න පුළුවන්. නැ ඊට පස්සේ ඒ අත්විඳපු චිත්තක්ෂණය ක්‍රමවේදයක් වශයෙන් අරගෙන තමා විසින්ම සංශ්ලේෂණය කරන ලද්ද දෙයක් විදිහට අරගෙන නැවත නැවත නැවත නැවත යොදනකොට අර දැකපු පැලිරම පුළුල් කිරීමේ වැඩ පිළිවෙල තමයි ඒ තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදා කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඒ නිසා බුදුජාන් වහන්සේ සඳහන් කරන්නේ නිරෝධය දකපු කිනාටයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ප්‍රායෝගික වෙන්නේ නිරෝධේ නොදක නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඉවර වෙලා නිරෝධය දකින්නයි කියලා කියනවනම් කවදාකවත් වෙන්නේ නැහැ අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන එක ක්‍රමවේදී ඉවරච්චාන් ප්‍රතිඵල හම්බෙනවා කියලා බුදුහාමුදුරන් ගැන ප්‍රතිඵල හම්බුණා දවස් තමයි ක්‍රමවේදය තේරෙන්නේ. කාට ඔක්කත් මේක හිතා ගන්න අමාරුයි. අපේ අධ්‍යාපනකම තියෙන්නේ මාර්ගය ඉවරුනාට පස්සේ ඵලය ලැබෙනවා කියලා. උදාහරණ කෙනා චිත්තක්ෂණ වශයෙන් ඵලය ලැබුපේ කරාට තමයි මාර්ගය මොකද්ද කියලා අඩු ගානේ තාක්ෂණික වටහා ගන්නවත් පුළුවන්. බුදුහාමුදුරෝ කියලා තියෙන එක ඇත්ත. රහතන් වහන්සේලා කියලා තියෙන පොත්වල කියන නමුත් Tamanට විශ්වාසයක් එන්න ඕනේ එක චිත්තක්ෂණයක හරියි. ඒ රාගය ඇවිල්ලා ඒ රාගෙන් රත් නොවි, තෙත් නොවි ආසව යන්න වෙන්නේ නැතුව ඒකේ තියෙන රංගන දිහා බලලා හිත සතියෙන් ආරක්ෂා කරපු දවසේ ඒ ක්‍රමය ඒ ඒ අධදකපු චිත්තක්ෂණය Taman හම්බෙච්චි ඒවට කියන්නේ මේ ප්‍රභව කියලා. ගුණයක්. ආහන්‍ය ගුණේ නැවත නැවත ඇති කිරීමට ඒ පුද්ගලයා ගන්න ප්‍රයත්නෙට කියනවා ඒ ඒකට යන ප්‍රතිපදා මාර්ගය කියලා. ඒ නිසා කොයි වෙලාවෙ කොතනදී අපි මේ විදිහට රාගය කොට කරයිද කියලා කියන්නේ. කොයි වෙලාවෙ කොතනදී අපි ද්වේෂය මේ වෙලාවේදී අස්පනා පිට අල්ලයිද කියලා කියන්න බෑ. නිදිමත අල්ලයිද කියලා කියන්න බෑ. පශ්චාත්තාප සහ අනාගත තිගැසීම් අල්ලයිද කියන්න බෑ. සැකේ අල්ලයිද කියන්න බෑ. ඒ නිසා දෝරෙන්න අරින්න ඕනේ. ඔය රාගි වරෙන්, ද්වේෂේ වරෙන්, නිදිමත වරෙන්, සැකේ වරෙන්, ඒ ඔක්කොම එනකොට තමන් ආයුධ කට්ටෙල්ල ලෑස්ති කරන බලහන් ඉන්න ඕනේ. කොයි වෙලාවක කොයි එක හරි කමන්නේ. අස්පනා පිට ලේපිට අල්ල ගන්න පුළුවන් වුණොත් ඒකෙන් පේන සිනා මේ කෙලස් බලමුළු ඉතාම බලවත් හැම තැනම දල ගහගෙන හිටියට මේක යම් යම් පැලිරි තියෙනවා අන්නේ පැලිරක් කරා Tamanට රිංග ගන්න තියෙන අවස්ථාව යෝගාවචරයගේ තියෙන මේ අප්‍රමාදයේදී සූදානම් ශරීරයට විතරයි අහුවෙන්නේ. නමුත් රාගය ඇවිල්ලා කියන්නේ මගේ මෙතන පරිරක් තියෙනවා මෙතෙන්ද ගහපන් කියලා. එයා පෙන්වන්නේ නැහැ මේක ගන්න බහලයි. ඔබට කොහෙන්වත් ගැලවෙන්න දෙන්නේ නැහැ කියලා. නමුත් හරියට දරේක් බලනකොට මරේ දන්නවනම් මරේට කුණ්‍ය තියලා ගහනකොට දරේ පැලෙනවා. ආහනියගේ ගහ ගහ ඉඳලා ඉඳලා ඉඳලා කොයි වෙලාවෙද මේ අහම්බේ තමාට රාගය පිළිබඳව පූර්ණ අවබෝධයක් ලැබෙන්නේ රාගේ දුරුවන් කරලා නෙවෙයි රාගෙට මුණ දීලා. ආන් එහෙම වෙච්ච දවස් තමයි ඊට ඉස්සර තියෙන ස්පර්ශයත් වේදනාවත් ඊට පස්සේ තියෙන උපාදානයත් අතරමැද තණ්හාව ඇති වෙනව වෙනුවට ප්‍රඥාව ඇති කරන්න පුළුවන්. ඒ නිසා බුදුමේ සහජීසාරි ස්වාමීන් වහන්සේ ඉස්සරට භාවනා කරන්නේ ඒ කියන්නේ මොහොපාණක් නේ කියලා. ඒකදී ස්වාමීන් වහන්සේ නැවත නැවතත් කියන්නේ මෝඩයාට වේදනාවක් පස්සේ සංඥා වෙනවා. භාවනාව කියන්නේ වේදනාපච්චය තණ්හාවෙන් දෙන්නතෝ වේදනාපච්චය පඤ්ඤාවට. අනිත් දැනගන්නවනේ මට මේ රාගය ආවේ ඇහින්න කමින්ද නාසෙන්ද දිවෙන්ද ඒ රාගයේ ද්වේෂයේ මොහොනේ කියලා කොටු කරනවා. පුළුවන් තරම් කොටු කරන්න ඒ සතිය ඒසනේ සලකා ගන්න දෙන්නේ සඳහන් කරන්නේ පොයින්ටර් එකක් කරගන්නවා. පොයින්ටර් කරන හරියට කොටු කරලා තිබ්බට පස්සේ රාගෙත්, ද්වේෂයත්, මෝහයත් ඔක්කොම කෙලෙස් වල තියෙන එකම ක්‍රමයයි. එකක් අල්ලගත්ත පස්සේ අනිත් ඔක්කොම අල්ලගයි. මෙන්න දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා මතක් කරන්න කැමති යම් කිසි කෙනෙක් මේ විදිහට මේ දොළසහාකාර වෙච්ච පටිච්චසමුප්පාදේ මේ තණ්හාව දැපෙන දමාගෙන තණ්හා පුරුගෙන් කඩන කට්ටට කියනවා සමතයානිකයෝ කියලා. එහෙම නැත්නම් මේ සද්ධානුසාරී කිය. යම් කිසි මේ වගේම තව පුරුකක් තමයි අවිද්‍යාවෙන් කඩන එක. ඒක ප්‍රඥාධික චරිතවලින් කරන්නේ විපස්සනාවෙන් කරන්නේ. ඒ නිසා සමතයානික විපස්සනා යන්නේකන නිදුලසාකාර පුරුකේ තණ්හාව තියෙන තැන කඩලා දාන. එතකොට පුරුක කඩලා යනවා. විපස්සනා යන්නේක සමතේට යන කෙනා අවිද්‍යාවෙන් කඩන්නේ කැඩුවට පස්සේ ඒත් මේක කලවල යනවා. ඒ නිසා ක්‍රම දෙකක් සඳහන් වෙලා තියෙනවා. නමුත් ත්‍රිපිටකය කියවලා බලනකොට මේ දෙකම සමාකාරව ਸਰවඥාන්සේ ඉදිරිපත් කරාට අටුවා යුගයේදී අර විපස් අපි අවිද්‍යාවෙන් කඩන එකට මොකද්ද බීතියක් ඇති කරගෙන තියෙනවා. අටුවාව සම්පූර්ණයෙන්ම විස්තර කරන්න සූත්‍ර පිටකය වේදනාවෙන් කඩන තැන. ඒ නිසා මෑත කාලේදී යම් යම් ගුරුවරු භාවනා කරලා ඒකත් ඇත්තටම ලොකු නැවත සොයා ගැනීමක් ਸਰවඥාන්සේ අවිද්‍යාවෙන් කඩන තැන් පවා තණ්හාවෙන් කන්න විදිහට අර්ථකථනය දෙන්න ගිහිල්ලා සෑහෙන පටලවිල්ලක් වෙලා තියෙනවා. දැන් ඒ නිසා අටුවාවෙන් පටන් ගන්න කියන ඔක්කොටම තේරෙන තියෙන සමතයානික ක්‍රමේ විතරමයි. විපස්සනා ක්‍රමයක් තිබිච්ච බවක්වත් පේන්නේ නැහැ. ඒක මේ සූත්‍රවල දෝෂයක්වත්, දේශනා විලාසයේ දෝෂයක්වත් නෙවෙයි. මේක අර්ථකථනය දීමේදී අවිද්‍යාවට බය වෙලා ප්‍රඥාව උදේ දිනු කරගත්තේ නැති නිසා ඇති කරගත් එකක්. නමුත් හොඳට සූත්‍ර කියවනකොට තේරෙනවා සමාන පුරුක් දෙකක් තියෙනවා. දුර්ලභ ස්ථාන දෙකක් තියෙනවා. තෘෂ්ණාවෙන් කරන්න පුළුවන්, අවිද්‍යාවෙන් කරන්නත් පුළුවන්. තෘෂ්ණාවෙන් කරන කටයුතු කියනවා සමත යානික කියලා. අවිද්‍යාවෙන් කරන කටයුතු කියනවා විපස්සනා යානික කියලා. පඤ්ඤා විමුක්ති කියලා මේකට කියනවා චේතෝ විමුක්ති කියලා. ඒ නිසා අපිට කොතනින් ගැඩුවත් එකයි. බලලා නැත්තෙන් හිරියත් එක අපිට මියවල්නවා. ඒ නිසා මෙතන ඉන්න කෙනා කොයි එක්කනා අවිද්‍යාවෙන් කරයිද කොයි එක්කනා තෘෂ්ණාවෙන් කරයිද කියන්නේ දන්නේ නැහැ. නමුත් අපි ගත්ත පුරුකද තෘෂ්ණාව නිසායි මම මේක මතක් කරේ. නමුත් ඒ අවසාන අදහස් ටික ප්‍රකාශ කරේ පොත් කියවන කට්ටිය හුඟව දෙනෙක් මෙන්න මේ වගේ අදහසකට ඉඳිද තියෙනවා. නමුත් ඒක ධර්මීය තිබුණාර ක්‍රම දෙකකින් දොරටු දෙකකින් යන්න පුළුවන් ගතිය එක දොරටුවට වැහිලා තියෙන්නේ පසු කාලින වෙච්ච අර්ථකතන දෝෂයක් මිසක් සර්වචනංශගේ දෝෂයක් නිසා නෙමෙයි ඒ නිසා දොරවල් දෙකම විවෘත කරගෙන යන එකටයි අපි ඇත්තටම තමන්ගේ භාවනාව නිවන විතරක් නෙවෙයි ඉස්සරහට එන ජනතාව වෙනුවෙන් හරි මේක විවෘත කරලා තියන්න ඕන නිසා දෙකම සුතමේ වශයෙන් පිළිගන්න දෙකම චින්තාමේ වශයෙන් පිළිගන්න හැබැයි තමන්ගේ භාවනාවේදී දුර්වලතනම් බහලා පහර ආහාර දෙන එකයි කරලා තියෙන්නේ. අන්න එවැනි සතන් උපක්‍රමයක් පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආශනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ආශිර්වාද දිනාටම සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.